ඒ වෙබ්සයිට් කීපයක් තියෙනවා තනිකර බොරු පච ප්‍රචාරය කරන. ජාතික ලැයිස්තුවෙන් අපි තීරණය කරා එක්කෙනෙක් මහදේශ මහත්තයා යවන්න. ඒ ජාතික ලැයිස්තුවේ අයගේම අදහසක් තිබුණා මහත්තයා යවන්න ඕන කියලා අපෙත් අදහස ඒක, පක්ෂෙත් අදහස ඒක, රටෙත් අදහස ඒක. ඒ අනුව වඩාත්ම සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාව අපි යවුවා. මොකද ජාතික ලැයිස්තුව තියෙන වඩා සුදුසු අය යවන්නම තමයි. පළාත් සභා මන්ත්‍රීකමෙන් මම ඉවත් වුණා. ඒකට හේතුව තමයි ජාතික දේශපාලනය දැන් වෙන අලුත් වැඩ කොටසක් අපිට රට වෙනුවෙන් කරන්න තියෙනවා. ඒකට අවශ්‍ය ඉඩකඩ ලබා ගන්න ඕනේ. ඒකට මට පෞද්ගලිකව මා මට තියෙන කාර්යභාරයන් අනුව පවරලා තියෙන වැඩ අනුව මේ පළාත් සභා මන්ත්‍රීකම උදව්වක් නෙමෙයි මට ඒක බාධාවක්. පළාත් සභාව ඇතුලේ පළයක් මගේ දේශපාලනයට කවදාකවත් බලපෑවේ නැහැ.